අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මුළු දීලා ඉන්නේ අපේ 220 වෙනි නිවාසික භාවනා වැඩමුළුවේ නිතරණේ පවත්වන. ඉතින් අපි පළවෙනි ධර්ම සාකච්ඡාවටයි රැස්ුනේ. ඉතින් මේ ධර්ම සාකච්ඡාව පිළිබඳ පොඩි කොන්දේසි ටිකක් තියෙනවා. කෙටියෙන් මතක් කරන්න මේකේ ගොඩක් ඉන්නේ අතරම වරකට වැඩි සම්බන්ධ වෙච්ච අය නවක 28 දෙනෙක් ඉන්නවා කියලා තියෙනවා. විශේෂයෙන් මේ 28 දෙනා ගැන කතා කරුවොත් අනික් අයට සීකඳ වීමකුත් වෙයි. අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා මේ දැනට මේ රැස්ලා ඉන්න පිරිස ඔක්කොටම නිසරණවනේ පැත්තෙන් උපස්ථාන සංග්‍රහ තුනක් සිදු වෙලා තියෙනවා කියලා. එකක් තමයි ඔක්කොමලා අපේ පැවිදියත් ඇර අනිකයි සිල් සමාදන් කරවලා තියෙනවා. ඒක නිසරණවණින් කියන උපස්ථානය. ඒ වගේම සියලුම දෙනාට මේ වාඩි වෙලා සක්මන් කරනකොට එදින්දා වැඩ කරනකොට සතිය පිටවන්නේ මෙහෙමයි කියලා මූලික උපදෙස් ලැබලා දීලා තියෙනවා. ඒකත් මෙහෙල් ලැබෙන කර්මතහනක්. තුන්වෙනි එක මේ වැඩමුළුව කාලය තුල සියලු දෙනාගේ ඇවතුම් පැවතුම් ආචාර ධර්ම පිළිබඳව අපි මතක් කරලා දෙනවා. ආවල් තැන වැසිකිලි තියෙන්නේ, ආවල් තැන බොන වතුර තියෙන්නේ, ආවල් තැන පාවිච්චි කරන වතුර තියෙන්නේ, ආවල් වෙලාව දාන වෙලාව කියන තොරතුරු. ඉතින් ඒ තුනෙන් එකක් හරි කාටවත් පැහැදිලි නැත්නම් මේ වෙලාවේ අපි ඒක සුද්ධ කරගන්නවා. තමයි මේ සමාදන් රකින්න සීලය විශේෂයෙන්ම අටසිල් ඇයි එහෙම අපි සමාදන් වෙන්නේ? තිල්පද වල අර්ථය මොකද්ද කියලා දන්නේ නැත්නම් මොකද දන්නේ නැත්නම් ඒක රැකලා ඇති වැඩක් නැහැ රකින්නත් බෑ. දෙක කමටහන් වාර්තාවේ ඉතින් ඒක පැයකට විතර වගේ ඔක්කොම කියවන කියවන යනවා. එතකොට අලුත් ඇත්තට ඔක එච්චර මතක් වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ වැඩට බැස්සට පස්සේ එහෙම අමතක වීම වෙනවා නම් අපි මේ වෙලාවේදී ඒක මතක් කරගන්න. තුන්වෙනි එක මෙතෙන්ට යන්නේ නැත්නම්ගේ මේ වැඩමුළුවට සම්බන්ධ නැත්තු වෙනස්. ඒකම ඇවතුම් පැවතුම් වෙනස්. ඉතින් ඒගොල්ලෝ අනිත් අය වගේම නිකන් ආවට ගියට කතා කරන්නයි, එකීද පාට ඇඳුම් අඳින්නයි, වැඩ පිළිවෙල කරන ගත්තොත් ඔක්කොම මේ මිනිස්සුත් අප තක්සීරු කරනවා. ඒ වගේම තරම් වෙන්නේ නැති වැඩ වෙනවා. ඒකට අපිට වැඩමුළුවක් 100කට විතර ආසන්න ගාණක් දින 10ක් එක දිගට කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. නිසා හැමදෙනාම ඒ තමන් සමාදන්ව රකින්න සීලය අරසා කරන්න ඕන. ඒකේ දුර්ණ දුෂ්කරකමක් තියෙනවා නම් ඒක මේ වෙලාව අධි කියන්න ඕන. නීති කඩලා අහුවෙලා එළවනකන් ඉන්න එපා. මේක වට කරන්න බෑ මේ මේ ප්‍රශ්න නිසා. එතකොට අපිට පුළුවන් ඒ තියෙන නීති වෙනස් කරන්න හෝ සලකා බලන්න. ඉතින් මේ කාරණා තුන හැම කෙනාම සමස්තයක් වශයෙන් මතක තියාගන්න. එහෙම නොවුනොත් තමයි අපිට රහස් පොලිස් දාන්න වෙයි, අධිකරණ තියන්න වෙයි, වැඩමුළුවෙන් එලවන්න වෙයි. ඒක වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ කාරණා තුනෙන් පස්සේ දෙක තමන් කරගෙන යන භාවනාවේදී යම් යම් ගැටලු ප්‍රශ්න ස්ථාන ප්‍රකාශ කරත් හොඳයි කියලා හිතන කමටහන් තියෙනවා මේක ඉදිරිපත් කරනවා. ඒක තමයි දෙවෙනි අර තුනම එක කාරණාවට දානවා මේක දෙක. තුන්වෙනි එක තමයි අද හවසේ ඉඳලා අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා දසුත්තර සූත්‍රය මුල් කරගෙන ඒ සූත්‍රයේ සම්බන්ධ දේශනාව සම්බන්ධ ප්‍රශ්න තියෙනවා අපි හෙට ඉඳලා ඒකත් එකතු කරගන්න. ඒතර කාරණා තුනයි මේකෙදී අපි මේ ප්‍රශ්න ලියන්නේ මේ කාරණා තුනෙන් පරිබාහිර මොනම දෙයක් ඇහුවත් ඒ ප්‍රශ්න විසිකොල්ල දාන්න. මොකද අපිට ඒක අදාළ නැහැ. ඒකට නෙමෙයි අපි මෙතන රැස්ුනේ. එතකොට එක එකනා එක එකනා සබාව ඇදගෙන යයි අරේට මේට ඒකට ඉඩ තියන්නේ නැහැ. ඉඩ තියන්නේ නැත්තේ කල්ැතුව කියලා. එහෙම තෝ කවුරුත් ලිව්වට පස්සේ මූණ දිහා බල්ලා තරහට කරපු දෙයක් නෙමෙයි. ඔතේ එතකොට අපේ වැඩමුළුවේ ඒක ක්‍රමික භාවයක් තියෙනවා. දැන් ඉතින් 220ක් වැඩමුළු කරලානේ තියෙන්නේ අපි. ওই ක්‍රමෙන් තමයි ගියේ. ඉතින් ඒකෙදී අපි මේ එකවර පොදු කමඨහං සුද්ධ කිරීමක් වශයෙන් මේ පැය ගත කරනවා. ඒකට කමඨහං සුද්ධ කරන පැය කියලාත් කියනවා. ධර්ම සාකච්ඡා කියලාත් කියනවා. හැබැයි ධර්ම සාකච්ඡා කියලට ඔක්කොම ධර්මාත්‍රක අපි ගන්න. අපි ගන්නේ ওই කියලාද මාත්‍රකවට විතරයි. ওইට අමතරව තව විශේෂ කෘත්‍යයක් බලාපොරොත්තු වෙනවා. මේ විදිහට මතක් කිරීමෙන් මේ පැයෙන් පරිබාහිරව කිසිම දැනක් කතා කරන්න එපා. මේ සනේ විතරයි අපිට සාකච්ඡාවක් වශයෙන් අවශ්‍ය නම් කටහඬ අවදි කරන්න වෙයි නැත්නම් ලියලා දෙයි. ඉන් එපිට කාගෙවත් අහන්න යන්න එපා. මේ ඇයි මේ දස සිල් සමාදන් කරවන්නේ? නම සිල් ගන්න බැරිද? පන්තිල් වලින් බැරිද? කාගෙවත් අහලා කියලා වැඩක් නැහැ. ඒ වගේම මේ කාලසටහන පිළිබඳව දිනචරියා පිළිබඳව ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්නක් තියෙනවනම් කුටු කුටු ගන්න එපා. තව කෙනෙක් උත්තර දෙන්න සුදුසුෙක් නැහැ මේකේ. කවුරු හරි ප්‍රශ්නේ බාරගත්තත් වැඩි කාර්ය ප්‍රශ්නවත් වැඩි කාර්ය. ඒ කමට අහන් පිළිබඳව කවටවත් උපදෙස් දෙන්න යන්න එපා කවුරක්වත්. අහන්නත් එපා. නමුත් ඒ කියන්නේ වෙන තැන් වල කතා කරන්න එපා. නමුත් හදිසි ගිනි ගත්තයි ඉහිලට යන කාමරේ මුළුගේ. එතකොට අයියෝ අපිට කතා කරන්න එපයි කියලා මැරෙන්න යන්න එපා. එතකොට කෑ ගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතන කාටද ගිහිල්ලා කියන්නට මේක හදිසි අනතුරු තත්ත්වයක් අපි කතා කරන්නේ. ඒක නෙවෙයි මම මේ වළක්වන්නේ. මම මේ වළක්වන්නේ සාමාන්‍ය ඇයි හොඳයි මේක ඉදි කරන්න යන්න එපා. ඇසුර පවත්තන්න යන්න එපා. හදිසි අනතුරු අවස්ථාවක ඇර අපි කතා කරන්නේ ඉතින් මේ මූලික මතක් කිරීමෙන් පස්සේ අපි යනවා දැනට ලිඛිතව ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සාකච්ඡාව ආරම්භ කරන්න අපි වැඩමුළු නායකත්වයෙන් ඉල්ලා සිටිමු. ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සභාගත කිරීමේ අපේ පළවෙනි සාකච්ඡා වාරයේට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ස්වාමින් වහන්ස අද දින ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න 9ක් භාවනාව පිළිබඳ ලැබිලා තියෙනවා සංවිධානය පිළිබඳව ප්‍රශ්න 3ක් තියෙනවා වාචිකවත් එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න යෝගිනියක් බලාපොරොත්තු පළවෙනි ප්‍රශ්නය අති පූජනීය ලොකු ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මූල කර්මස්ථානය පිම්බීම හැකිලිම වේ පර්යංගයට ඉඳගත් අවස්ථාවේම පිම්බීම හැකිලිම හොඳින් දැනී යයි. සිටිවිලි වලට සිත ගමන් කර සිත පිට ගිය බව දැනගත් විට නැවත ගොදුරු බිමට සිත පැමිණේ. මූල කර්මස්ථානයට සිත පැමිණි විට එම චිත්තක්ෂණය දස අකුසල් පතහා පංච නීවරණ ධර්ම වලින් තොර පුණ්‍ය අවස්ථාවක් බව ඔබ වහන්සේ දේශනා කළ පරිදි මෙනෙහි කරමි. මේ දින කීපයක සිට තද නිදිමත බවක් පැවතෙන බව ඔබ වහන්සේට දැන් වූ වෙමි. එවිට ඒ දෙස අවදියෙන් බලා සිටින්නයි ඔබ වහන්සේ දේශනා කළ නිසා නිදිමතට අවදි වීමට උත්සාහ කළෙමි. නිදිමත පැමිණෙන විට ශරීරය සැහැල්ලු වී මත්ගතියක් ඇතිවේ. හිස පහතට කඩා වැටෙන්නට පෙර කඩා වැටෙන බව දැනගත්ෙමි. ඉන්පසු හිස පහතට කඩා වැටුනි. අද උදෑසන පර්යංකයේදීද නිදිමතට අවදි වී සිටියෙමි. එය ඊතා අපහසුවෙන් වුවද කළෙමි. එවිට ගොදුරු බිමට සිත නොයයි. භාවනාවේ ඇති අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. දීර්ඝායු වේවා. මුලින් සඳහන් කළ තියෙනවා මේ පරියංග භාවනාවක් ගැන කතා කරන්න හිත පිට යෑමක්. ඉතින් හිත පිට යන එක මගේ හිත පිට යනවා කියලා දන්නේ භාවනා කරන එක නම් විතරයි. අනිත් කරන්නේ එහෙම තේරෙන්නේ මොකද හිත විතරමයි තියෙන්නේ. ඉතින් ඒකට ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඒක පව තේරුම් කරලා දෙන්න ගොදුරු බිමත් තෝරලා දෙනවා, කර්මස්ථානයක් තෝරලා දෙනවා, වැඩ පොලක් තෝරලා දෙනවා මෙන්න මේකේ ඉන්නේ කියලා. ඉන්නකොට තමයි තේරෙන්නේ ඒකේ ඉන්න කැමති නැහැ. හැම වෙලාවෙම පිටියක්. ඉතින් ඔය චෝදනාවක් නෙවෙයි ඕක අපි භාවනා කරන්න පටන් ගත්ත නිසා ලැබිච්ච ලාභයක්. කිසිම කෙනෙක් ඕක ලාභයකට සලකන්නේ ඔක්කොම හිතනවා මේ භාවනා කරගන්න බෑ හිත පිට යනවා කියලා. අඩු ගානේ ගෙදර ඉන්නකොට භාවනා සතිය අරමුණ අඳුල දෙන්න ඉස්සලා එහෙ බවවත් දන්නේ නෑ අපි. ඒ නිසා ඒ බව දැන ගැනීමම අපේ ප්‍රමාදය, අපේ අවිද්‍යාව තේරුම් ගැනීම. මේ කුසල බිමේ හිත ඉන්න කැමති නැහැ. අකුසල බිමට නොකියම යනවා. මොකද මේක හොඳ පාඩමක්. ඉතින් උඟ දෙනෙක් ඒ හිත කුවාසම් ගන්න හදනවා. එමෙතන හෙලි කරන්නේ. එමෙතන හෙලි කරන්න දන්නෙත් නැහැ. හෙලි කෙරුවත් ඒක ගැන කිසිම ආඩම්බරයක් නැහැ. සතුටක් නැහැ. කොහොමද අප්පා සතුටු වෙන්නේ හිත පිට යනකොට? ඉතින් ඒ ධර්මතම අපි මෙතෙක් කල් පිට යන හිත මගේ කියාගෙන ඒක තමයි සාමාන්‍යකරණ හිටියා. දැන් මේ පොඩි මූල කර්මත්තන්ක හඳුනලා දෙක විනාඩිය. හඳුන ගන්න පුළුවන් නික්ලේශී තන හිත ඉන්න කැමති නෑ. ക്ഷേම භූමියේ හිත ඉන්න කැමති නෑ. ඒ බව දැනගත්තට පස්සේ මේක දැන ගැනීම වාසනාවක් හොඳ දෙයක් කියලා දන්නෙත් නෑ. ඒ නිසා ඉස්ලාම සතුටින් හිත පිට යන බව දැනගත්ත එක ලොකු දෙයක්. දෙක හිත පිටිකේ බදානකට පස්සේ දැන් එන්න තැනක් තියෙනවානේ. Taman පණවා ගන්නාලද, පටවා ගන්නාලද කර්මස්ථානයක් තියෙනවා. ඉතින් බුද්ධ ශාසනයක සරණක් පිහිටක් නැති කෙනාට එහෙම කලබලයක් වෙච්චාම යන්න තැනක් නැහැ. දන්නේ නැහැ කොහෙද යන්න හිත තියන්න ඕන කියලා. ඉතින් හරියට මේ කූඹි කුලකට කලබලයක් කරපුවා කූඹි දසාතේ දුවනවා. මොකද කරන්න ඕන කියලා උන් දන්නේ නැහැ. ඒ නිසා කාට හරි කරදර කරන්න ඕන නම් ඒක තැනට බෝම්බයක් ගහන්න ඕන. නිකන් ගහකට ගැහුවත් කමක්. කට්ටිය ඔක්කොම එතෙන් එනවා බෝම්බේ බලන්න. ඊට පස්සේ දෙවෙනි එක ගහපුවාම ආපු ඔක්කොම ඉවරයි. එතෙන්ද යන්න ඕනේ බෝම්බ නිෂ්ක්‍රියංශය විතරයි. පිස්සු පිහට්ටු ගියොත් එවැනි බෝම්බේ ගහනවා. ඒක තමයි පෙට්‍රල් බෝම්බ ගහනකොට සිස්ටම් එක. පොඩි බෝම්බයක් ගහනවා. ගහපුවම සෙනග ආවට පස්සේ ගහනවා. ඉතින් ඒ තැනනේ ඒ විවේක තැනට යනවා මිසක් කලබල වෙන තැනට යන්න හොඳ නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් මේක ලස්සන කියලා තිනවා මේ පිට ගියාම නැවත මම ക്ഷേම භූමියට හිත ගෙනත් තිබ්බයි. ඒක වට. එනිසා මේ කෙනා අලුත් යෝගාවචරෙක් නෙමෙයි පරණ කෙනෙක්. නමුත් නිදිමත කියලා වෙනම මාතෘකාවක් පටන් ගන්න තියෙනවා. මේ කොහොම කරනකොට මට මදය පමාදය තේරෙනවායි කිය. ඉතින් ඒ තේරුම් ගැනීමත් හිත පිට යන ගණේක තේරුම් ගත්තා වගේමයි. නමුත් හුඟ දෙනෙක් ඒ නීවරණ පයෙන් ඒ මේ තීන මිද්දේ කියන එක විශේෂයක් කරලා සලකනවා. ඒ සමහරුන්ගේ හැටි. ඉතින් ඒකත් දැනගන්නවා නම් මගේ හිත අරමුණේ නෑ. හිත පිට ගිහිල්ලයි කියලා. ඒකට තේිනවා අරමුණේ පවතින අවදිය සතියේ තියෙන හිත සහ මදේට ප්‍රමාදයට ලක්වෙච්ච හිත. ඒ මදේට ප්‍රමාදයට ලක්වෙච්ච හිත තමයි පස්වෙනි ශික්ෂාවදෙන් කතා කරන්නේ. සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියා. මදේට සහ පමාදේට ලක් කරන බීලා. ඉතින් අපි දන්නේ මේකට ඇල්කොහොල් බොන්න ඕනේ කියලා. අපි දන්නේ මේකට කුඩු ගහන්න ඕනේ කියලා. අපි දන්නේ මේක ස්ත්‍රී දූර්තයට ලක් වෙන්න ඕනේ කියලා. අපි දන්නේ චක්කු දූර්තයට ලක් වෙන්න ඕනේ කියලා. එහෙනම් අක්ඛු දූර්තයට ලක් නෑ අපි දූර්තයි. කොයි වෙලාවෙත් දුර්දයි. ඒක දන්නවා දැන් මගේ හිත මදේට සහ පමාදේට ලක් වෙලා තියෙන. ඒකට හිත හරි කම්මැලි, නීරසයි. මෙන්න මේක දැනගන්න එකට කියන විද්‍යාව කියලා. මේක අවිද්‍යාව නම් මදේ පමාදේ අවිද්‍යාව නේ ඒක දන්න එකට කියන විද්‍යාව කියලා. හිත පිට යන එක අවිද්‍යාව නම් ඒක දන්න එකට කියන විද්‍යාව කියලා. ඉතින් මේ දෙකට හිත යන්නේ නැතුව මේ දෙක දැනගන්න නැතුව විද්‍යාව පිටන්න බෑනේ. නිගමනට හරි මේ දෙකට වෛර කරන මනුස්සයා ආයත්ත විද්‍යාව කටගන්නවා. එනිසා මේ දෙකට ප්‍රේම කරන්න. මොකටද හිත පිට යන කලබල වෙන්න එපා. අපහු හිත ගෙනත් යන්න ආරමුණේ. නිදිමත වෙච්ච එකට කලබල වෙන්න එපා. හොඳට දැනගන්න මෙන්න අවිද්‍යාව ගෙදෙට්ටම ඇවිල්ලා. මජ්ජ පමජ්ජ. මදය පමාදේ. ඉතින් මද පමාද දෙකෙන් ගලවලා ගන්න පුළුවන් නම් මේ අත්පනා පිට චිත්තක්ෂණය චිත්තක්ෂණය පාසා අපි දන්නවා අවිද්‍යාව තියෙන තරමටමයි ළඟ විද්‍යාව තියෙනවා. හැබැයි ඒකට අවිද්‍යාව වෙනකොට බය වෙන්නත් එපා, චිත්ත පීඩා ගන්නත් එපා, පන්දෝත්සහයි වෙන්නත් එපා. දැන් නිදිමතයි. ආනේක දැන ගැනීම තමයි නිදිමත නැති කිරීමට තියෙන ක්‍රමය. එහෙනම් මේ ප්‍රශ්නෙට මූණ දීම විතරයි උත්තරේ. ඉතින් අපි මේකෙන් කරන්නේ ප්‍රශ්න අවශ්‍යනවා. නික්ලේශී අරමුණක් දීලා කියනවා බලාපන් අපේ හිත කොච්චර කෙලෙස් අරමුණට යන්න කැමතිද? අවදිභාවයේ සහ සතිය දීලා කියන අපේ හිත කොච්චර මදේට ප්‍රමාදයට යනවද? ඉතින් එහෙව් හිතකට මගේ හිත කියලා කියන්න වටිනවද? මේ බුද්ධ ශාසනයක් හම්බෙලා පැහැදිලිවම අරමුණු කරනවා මේක නික්ලේශී කියලා. හිත මොහොතක්වත් ඉන්නේ නැහැ. ඒ නිසා අනිත් දවස්වල දෙකටම සාදර වෙලා යන්න. සාදර වෙනවා කියලා කියන්නේ පිටට ඵලයන් කියලා කැමති වෙනවා කියන එක නෙවෙයි. පිට යන්නේකෙන් පේනවා මයිලඟ කොච්චර අවිද්‍යාව තියෙනවද කියලා. ඒක ලාය විද්‍යාවේ ගෙනත් තියෙනවා. ආය විද්‍යාවට ආය ගෙනත් තියෙනවා. ඉතින් මේක වෙහෙස වෙනවා ලේන වලිගෙන් මෝද හදින් මෝද හිඳින්න හදනවාගේ ඉවරයක් කරන්න බැරි වැඩක් කියන එක නම් තමයි පුතඥය කියන්නේ. පුතක් පුතක් යාගෙන අයියෝ වැඩක් නැහැ. මේ හිර කොච්චර ගෙනත් තිබ්බත් ආයෙ පයින්නවා. නෑ මේ ගිහලා කවදා හරි මම දැනගන්නවා. මේ පිට යන්නේ කාගේ න්‍යාය පත්‍රයටද ඒක මාර න්‍යාය පත්‍රය. ආපහු ගෙනත් යන්නේ කාගේ න්‍යාය පත්‍රයේද? ඒක බුද්ධ න්‍යාය පත්‍රය. මම බුද්ධ පාක්ෂිකද? මාර පාක්ෂිකද? මේ පිට යන්නේ අසීමිත ශක්තිය තියෙනවා කියලා කියනනම් අපි කෙලස් බරිතයි, මාර පාක්ෂිතයි, මාර පාක්ෂිකයි, අසත්පුරුෂයි, අසත් ධර්මයි. ওই කොච්චර කෙලස් ආවත් මට ආපහු ගෙනත් යන්න පුළුවන්. මට ආපහු අරමුණේ තියන්න බෑ මම බුද්ධ පාක්ෂිකයි. මම සත්පුරුෂයි, සද්ධර්මයි. මම ওই කෙලස් වලට බය නෑ කියලා මේ දෙකම එකයි. නීවරණ කිව්වත් වෙන හිත පිට යනවා කිව්වත් එකයි. ඉතින් අර භාවනා කරන්න ගියාම ගොඩක් වෙලාවට නින්දට වටලා තමයි අපි මන්දෝත්සහය කරන්නේ මායя. ඉතින් කියලා තියෙනවා එක තැනක නින්ද තියෙන නින්ද එනකොට බලන්න පුළුවන් උනායි කියලා ඒක ලොකු ප්‍රකාශයක්. ඒක ලොකු වටින ප්‍රකාශයක්. නික්ලේශී නිවැරදි ප්‍රකාශයක් අනිත් අයටත් ලොකු සටන් පාඩයක් කරන්න පුළුවන්. ආන්න එහෙම ලෑස්තිලා යන්න. එහෙම ලෑස්තිලා ගිය කෙනාට තේරෙයි ඒ සතිය තරම් ওই පිට යන හිත හෝ නිදිමත හෝ බලවත් නැහැ. සතිය ඒ තරම්ම බලවත් සූදානම් සතියෙන් ගියෝ. මම මේමයි මෙයා එන්නම ඕනේ මන් දිහා දන්නවා කියලා අපි ඔක්කොගෙම කමඨාන් සුද්ධ වුණා කියලා හිතාගෙන අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මා මින් පෙර කිහිප වතාවක්ම නිස්සරණ වනයේට පැමිණ භාවනා වැඩසටහන් වලට සහභාගී වී භාවනා කර ඇති අතර ඒ හැම වතාවේම භාවනා අරමුණේ එනම් නාසයේ හුස්ම වැදීම ගැන සිත යොමා පසුව එය තුනී වී ගිය විට ශරීරයේ ඉරියව්ව ගැන සිත යොමා භාවනාව සාර්ථකව ඉදිරියට කරගෙන ගිය නමුත් මෙවර කිහිප වතාවක්ම හුස්මට හිත දැම්මත් ඉන්පසු ශරීරයට හිත දැම්මත් කිසිම තැනක සිත නොරැඳී සම්පූර්ණ නින්දකට ශරීරයපත් වේ. මෙසේ වන්නේ ඇයි? මෙය මාගේ භාවනාවේ වැරැද්දක්ද? කරුණාවෙන් පහදා දෙනු මැනවි. හුස්ම අරමුණු කරගත්තයි කියනකොටම තේරෙනවා මේ මේ කතා කරන ඉඳ ගන්න එක විතරයි. අපි ඇවිදිනකොට අරමුණු කරන්නේ පාද. අපි නානකොට කනකොට එනකොට යනකොට බොන ඉන්නකොට ඒ කරන වැඩේට තියෙන ඉරියව්ව විතරයි බලන්නේ. ඒ නිසා භාවනාව කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන වැරද්දක ඉඳලා නැත්නම් භාවනාව කියලා කියන්නේ ආනාපාන විතරයි කියන වැරද්දක ඉඳලා මේකේ නා මේ පදනම හදලා තියෙන නිසා මෙයාට 170ක් ප්‍රශ්න විසඳෙනවා. භාවනා කියන්නේ ආනාපාන නෙවෙයි. ඉන්න හැම ඉරියව්වේම ඉරියව්ව දන්නවනම් එච්චරයි. මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන මේ කතා කරන්නේ. ඉතින් ඉස්සලා ඉස්සලා මට ආනාපාන හිත ගියා. පිට යනවා හිත තේරෙනවා. දැන් කයට යනවා තේරෙන්නේ නැහැ. ආනාපානට යනවා තේරෙන්නේ නැහැ. හිත නිකන් නිින්දට යනවා වගේ. මේ කෙනාට පුළුවන් නම් එක වාක්‍යයක් කියන්න මෙහෙම නිින්දට ගිහිල්ලා නැගිටිනකොට නැවත එන්නේ හිත අරමුණටද ආනාපානයටද නැත්නම් ඉරියව්වටද කියලා එහෙනම් කියත හැකි ඕක නිින්දක්ද එහෙම නැත්නම් හිත සැඟවි ගැනීමක්ද වෙලා තියෙන්නේ කැමැති දෙක ලියපු එකනා මේ මතු වෙනකොට නැගිටිනකොට හිත නැවත අවදි වෙන්නේ මොකේද කියලා අපිට කියන්න. හිත නැවත මම පල්යන් භාවනාවේ හිත නැවත මේ හුස්ම ගන්න හදන්නේ උනා ආයි මේ හුනි වෙනා යනවා. හුනි වෙනා ආයි මේ මම ඉනියව ගන්න හැදුවා ඒ වෙනාවෙ ඉන්නේ නැහැ. <laughs> ඒ කියන්නේ මගේ ප්‍රශ්නට උත්තරේ හිත පිට ගිහිල්ලා අවදි වෙනකොට කයට හෝ ආනපන ගන්න පුළුවන්. ඔව්. එනේ බොඩි වෙලාවක් නෙවෙයි පිට ගියාට පස්සේ ආපහු කයටයි ආනපනට ගන්න පුළුවන්ද කියන එකයි මගේ ප්‍රශ්නේ. ඔව් ගන්න පුළුවන්. එහෙමනම් මේක නිින්දක් නෙවෙයි. ආපහු ගත්තට පස්සේ ආපහු යන. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ යන්නේ හැම වෙලාවෙම ඕන දෙන කියන්නේ කියන්නේ මට ආය හුස්මට හෝ ඉන්න කයට හිත ගන්න පුළුවන් තාක්කල් භාවනාව වැඩිලා නැහැ. යෝගාවචරය ඒක දන්නේ නැත්නම් මම හිත පිට යනවා වැඩි ඒ නිසා මට ආපහු කයර ගන්න පුළුවන් ඒත් මේක ලොකු ප්‍රශ්නයක් කරනවා නම් ආයි කයට ගන්න පුළුවන් ක්‍රම manussකම වර්තමාන මොහොතේ ලැබෙන්න පුළුවන්කම සමාදන් වෙන්න දන්නේ නැතිකම තියෙන. හිත කොච්චර නන්නත් අරගෙනච්චත් අවදි වෙච්ච ගමන් කයට ගන්න පුළුවන් නම් අර කයේ තිබුණ හිත පිට ගිහිල්ලා ආපහු කයට එනවනේ. ඒ අතරමැද කිසිම අකුසලයක් නැහැ කියලා සමීකරණයක් කියතයි. ඒක නීවරණයක් වෙන්න බෑ. නිින්දක් වෙන්න බෑ. හිත හැංගිලා. මොකද අරමුණක් නැතුව ඉන්න තාම පුරුදු නෑ. එයා එතකොට කියනවා නිින්දට ගියා කියලා. මම මේ ඉන්සන්ලා පම් භාවනා මම අස්නාන කියනවා. මේ ආස්නා වුණා මේ ආනයක් නොකන හිතකු ඉන්න ගන්න භාවනාව. ඒ ගොඩාක් දේවල් අපි දානවා මට සතිය කැඩලා වෙන්නේ නැති, මගේ සීල කැඩලා වෙන්නේ නැති, මගේ සමාධිය නැතිසා වෙන්නේ නැති, මම සිල් කැඩිලා වෙන්නේ නැති, මම කාලයක් භාවනා කරන නිසා කියන්නේ නැති කියලා අපිට පිටපයින් හිතට තමයි ඉනිමම් බඳින්නේ. බයිනරිල වටා ඉන්න මම බඳින්නේ. මට කොහේ හිටියත් භාවනා කෙරුවත් නැතත් කොච්චරකත් මට ආපහු ගන්න පුළුවන් කියන කාරණාව කියෙවෙන්නේ නැහැ. ඒක මතු කරලා දෙන්න ගියාම අනිත් පැත්තටමයි නඩුවේ සාක්ෂි දෙන්නේ. ඒක මන් ලව්ව මරණ දඬුවමේ නියම කරවගන්න හදන්නේ. උසාවියේ නම ගැරීමක් කරන්න මහර පාක්ෂිකයි. එච්චරයි මට කියන්න. ඔය කොච්චර භාවනා කරලා මේ ආත්ම කරලා ලබනාත්මට ගියත් ඔය මං කියන එකේ බාධාවක් වෙන්නේ නැහැ. ඊට ගියාට පස්සේ ආපහු අරමුණට ගෙනත් තියෙන එක විතර අපේ manussකම කියන්නේ. ඒක නැත්තම් අපි අසරණයි අනාතයි. ඒක මේකේ ලියලත් නැහැ. දැන් කට උත්තර දුන්නට පස්සේ ආව ගත්තට මොකද සෝංශ පිට යනවා කියලා අර පණින පැත්තට කුසල් පැත්තට තමයි පොර දාන්නේ. ඒක නෙමෙයි අනිත් පැත්තට ගැනව කෝත්තර කොහෙ ගියත් හුස්ම නැති වෙන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මගෙන් අයින් කරන්න කාටවත් බෑ. මට තියෙන බොම අහිංසක වාපව අර තියෙන හුස්මට හිත ගෙනත් තියෙනවා. අර තියෙන ඉරියව්වට හිත ගෙනත් තියෙනවා. ඉතින් ඕක ඊට වැඩි බොහොම දක්ෂව සිද්ධ වෙනවා සක්මනේදී. ඕක මේ බත් කනකොට සිද්ධ කරන්න දන්නවනම් නානකොට සිද්ධ කරන්න දන්නවනම් පහරක යනකොට සිද්ධ කරගන්න දන්නව කොහේ ගියත් ආපහු මෙයා කයට ගන්න පුළුවන්. ආපහු තමන්ගේ අරමුණට ගන්න පුළුවන්. ඒක තමයි මානව අයිතිවාසිකම කියන්නේ. හිත පිට යන එක නෙවෙයි. පිට යන එක හිතේ නැහැජිච්ච කම. කොහේ ගියත් ආපහු ගෙනත් යන්න කමට බුදුහාමුදුරු සාකි. උස්මානිවන් මේ මම අපංකන අරමුණ නැත්තා ඉන්නේ ආයේ ඔහෝ නැති ආල යනවා එන්නේ ඒ කොච්චර කිරුවකත්තේ නැති බැරිකම් කතා කරන්න මයි ළඟ ඒව ගැන කිසිම ඇදහිල්ලක් නැහැ ආපෞදරයක් පිටගේ හිත අපව ගන්න පුළුවන්කමකට කවදාකවත් හානි කරන්න යක්ෂයෙකුට ප්‍රේතයෙකුට භූතයෙකුට සීලයකට මොකක් කරන්න බෑ කොහේ ගියත් ආපෞ කරකොලත් ඇරිය කාන්දන් වල පයින් ගැහුවට කොච්චර කරත් ඒක උතුරට තමයි හැරෙන්නේ. ආයේ කාන්දකට වුණක්වත් වෙන්නේ නැහැ. බිම වැටෙනකොට රත් වෙනවන කාන්දමේ ශක්තිය අඩු වෙනවා. නමුත් කාන්දා ශක්තිය තියෙන තාකල් උතුරට තමයි හැරෙන්නේ. ඒ නිසා මට අපව ගන්න පුළුවන්කම දැනගෙන යන්න හරින්. කොච්චර ගියත් ප්‍රශ්නයක් නැහැ. එතකොට යන යන වෙලාවේ මට ඉරියව්වට ගන්න පුළුවන්. මට ඉඳගෙන ඉන්නකොට නම් හුස්ම ගන්න පුළුවන් කියන්න කියන්න. ආපහු කාන්දම් බලේ කස කැවෙනවා. ආන්දම් ආයෙත් බැටරිය charge වෙනවා වගේ වෙනවා. ආයෙත් පෞරුෂත්වය වැඩෙනවා. කැඩෙනවා තමයි හදන්න පුළුවන්. හැබැයි මේ දෙවෙනි සැරේ හදනකොට අනුන්ගේ උපදෙස් නැතුව හදන්න පුළුවන් උච්ච දවසක් එනවනේ. අහන්න නැතුව මටම හදාගන්න පුළුවන් එන අන්න එතකොට අපි ස්වාධීන වෙනවා. ස්වෛරී වෙනවා. අපි එතකන් අහනවා නම් ඒ තාක්කල් අපි යටහත් වෙලා බැගෑ වෙලා බාල්දු වෙලා වසල තත්ත්වයටපත් වෙලා එහෙම නැත්නම් වාල් තත්ත්වයටපත් වෙනවා. දවසක තේරුම් ගන්න කොහේ ගියත් ආපහු ගන්න එක මට මාව විශ්ින් කරගන්න පුළුවන් කියන ශක්තිය ආපුවා කියන ධම්මට්ඨිතිය. එතකොට කියනවා යථාභූත ඥාණය මේ ශාසනය පිහිටියයි කිය. මට ශාසනය පිහිටියයි කියලා ලද්ද පතිච්චෝ ලද්ද සාසෝ කියලා කියන මේ ශාසනයේ ප්‍රතිෂ්ඨාවක් මට තියෙනවා මට අස්සසිල්ලක් තියෙනවා කොච්චර හිත පිට ගියත් කයට ගන්න පුළුවන් කොච්චර හිත පිට ගියත් මට හුස්මට ගන්න පුළුවන් කියන එක Taman තුලින්ම ආපු දවසේ ඒකට අටුවාචාර්යන් වහන්සේලා චුල්ලසෝතාපන්න කියලා කියනවා. සෝවන් නැහැ. සෝවන් වෙන්න පුළුවන් බවට ලකුණක් තියෙනවා. ආන්නේ විදිහට විශ්වාසය පිටවන පිට යන හැම වෙලාවෙම බලන්න ආපහු Tamanගේ අරමුණට ගන්න පුළුවන් හැකියාව සහ කොච්චර ඉක්මනට ගන්න පුළුවන්කට රෙසිලියන්ස් කියලා කියනවා. නැත්තම් හිත තැලිච්ච හිත නැවත ප්‍රකෘති தත්ත්වයටපත් වෙන්න ගත වෙන කාලේ. ඒක අඩු නම් භාවනා දියුණුයි. ඒක වැඩි නම් භාවනා නොදියුණුයි. අපිට කරන්න තියෙන්නේ ගියේ ගැන කනකාටු වෙන්න එපා. අපව ගන්න තියෙන හැකියාව බලන එකයි තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මාගේ මූල කර්මස්ථානය පිම්බීම හැකිලීමය. ආරම්භයේදී පිම්බීම හැකිලිම ඊතා සියුම්ව දැනි නොදැනී යයි. මෙලෙස අරමුණු බොඳ වී නොදැනී ගිය පසු සිත නින්දට වැටීමට යන බව වැටහුණි. මෙය කෙලෙස් නොමැති තත්වයක් විරාගය පහළ නිසා නිදිමත පැමිණෙන බව වැටහි නින්දට අවදි වී සිටීමට දැඩි උත්සාහයක් දැරුවෙමි. ඉන්පසු නැවත උදර ලාංඡනය තුල සිත පවත්වා ගතිමි. උදරය තද වී පිටුපසට තල්ලු වීම නිසා උදරය තුලින් වේදනාවක් හටගන්නා බව වැටහිනි. උදරයේ හැකිලීම නිසා මෙම වේදනාව හටගත් බව අවබෝධ විය. ධර්ම අවවාද ලබා දෙන සේක්වා. ඔය මේකෙදී අර ඉස්සලා ප්‍රශ්න දෙකටම උත්තරයක් තියෙනවා. අරමුණ සිවීම නිසායි නින්දමතු වෙන්නේ කියන එක මෙයා දැකලා ප්‍රසිද්ධ කරනවා. කියවන බණ්ඩේ වාක්‍යයේ දෙවෙනි කාරි තුන්වෙනි වාක්‍යය ඒකෙන් ඕනම කෙනෙකුට මේකේ සිටීම ඇඳ ගන්න පුළුවන්. මෙලෙස අරමුණ බොඳ වී නොදැනී ගිය පසු සිත නින්දට වැටීමට යන බව වැටහුණි. එච්චරයි. ඔන්නෝක දන්නේ නැතුව තමයි මුල් දෙන්නම ලියලා තියෙන්නේ. මෙයා තාම ගොඩ ඇවිල්ලා නැහැ. හැබැයි මෙයා නිරීක්ෂණයක් කරලා තිනවා. අරමුණේ විපරිණාමය නිසා, බොඳ වීම නිසා, නැදණී යාම නිසා මායя දාන බෝලයක් තමයි නින්ද. අරමුණ සියුම් වෙන බවට සතුට වෙන්න පුළුවන් නිින්දෙන එක කනකාට වෙන්න පුළුවන් හැබැයි මේකට ලොකු ස්වාමීන් වහන්සේ කෙනෙකුට නිින්ද කියන්න එපා ඔකට කියන්නේ හිත සැඟවි ගත්තයි කියලා උන්ට හැංගිමුත්ත සෙල්ලමක් කරන්න මේ සියුම් වේග නේනට අනිවාර්යයෙන්ම නිින්දෙන බව දැනගෙන යන්න එතකොට මේක නිින්ද නෙමෙයි මේකට කියන්නේ ලීන භාවය මේකට කියන්නේ හිතේ නිලීන භාවය හැබැයි මේ මේ ටික දැක්කේ නැත්නම් එතකම්ම යා මේ පයබර වායට පිටිකර හය බෙහෙත් බඳින්නාසේ උත්තරහන. උත්තරහන් හේතුව නිදිමත එන්නේ ඉස්සලා අරමුණ බඳ වුණා. අරමුණ සියුමුණා. අරමුණ නොදෙනී ගියා කියන එක දැක්කේ නැත්තම් අපිට මැජික් කාරෝ බෙරේ හොල්ලලා හොල්ලලා ඒ පැත්තට අවධානය කිව්වම මේ අතින් පණ ඇති මාළුවෙක් ගෙනල්ලා පෙන්නන්න වගේ ඇස් බැඳුමක් තියෙනවා. ඒ ඇස් බැඳුර උත්තරේ මේකේ තියෙනවා. හැබැයි ඒක න උත්තරේ සභාවට ඉදිරිපත් කරාට එච්චරම මේ උරුබෝටි විදියට ඒක පාවිච්චි කරලා නැහැ. නැත්තේමත් නැහැ. මේ සියුම් භාවයේ තියෙන එනවා දකින්නකොටම නිදිමත එනවා. ඒක උඩ දන්නව නිදිමත එනකොට හොඳටම සතිය පිහිටලා. හොඳට මරබ සියුම් වෙලා. ඒ නිසා අරමුණ සියුම් වීම නිදිමත ASCII බලනවායි කියන එක ඒක හරිය සූක්ෂම වැඩක්. නිදිමතින් කරදර කරද්දිත් සියුම් වෙන අරමුණ අතහරින්න එපා. ඉතින් අපි ඒක සතිපාසලේ කරන්නේ පොඩි ළමයින්ට බෙල්ලයක් ගහලා පෙන්නනවා. තියනවද බෙල්ල එක? ඔය අපේ දැන් <laughs> මූ හරි දක්ෂයි හරි. මොකද ෂේහන්නේ මම මූ කියලා කිව්වට ඒක හොඳ වටින නමක් තියෙනවා. ඔක්කොමලා පොඩ්ඩකට ඇද්දක වහගන්නකො. ඇද්දක වහගෙන මම දෙන මේ සද්දේ ඊටාම උච්චව පටන් ගන්න සියුම් වෙලා යනවා. කොච්චර දුරට අහන්න පුළුවන්ද කියලා බලන්න. Tamanට ඇහෙන සද්දේ මේ භාවනාවක් සඳහා මේක අපේ සද්දේ තරංගේ සියුම් වෙගෙන යනකොට කොච්චර දුරට අහන්න පුළුවන්ද කියලා බලන්න. දැයි මම තව වතාවක් දෙනවා ඒකම අත්විඳින්න මේ වතාවේ දකිවි ගිය වතාවටත් වැඩිය ඒ සියුම් නාදය දිගට සියුම් නාදයේ කෙලවර දක්වාම අහන්න පුළුවන් හැකියාව වැඩි මොකද අපේ හිත අවධානය දැන් යොමුලා තියෙන නිසා සියුම් දෙනා ඇස් දෙක වහගෙන ආයතරයක් මේ සීනු නාදයට අහුම්කම් දෙමු හොඳයි දැන් අපි ලියපෙකනා කැඳවමු උසාවියට. කැමැතිද? ප්‍රශ්න ලියපෙකනා කැමැතිද? අත උසන්. කැමැති නම් දෙනවා. තව පාඩමක් ඉදිරියට දෙනවා. මේ මේ ලියපු එක ලිව්වේ ලියපෙකනා කවුද කියලා ඉදිරියට එනවා. එතකොට ඔක්කොටම පාඩම හම්බ වෙනවා. එහෙම නැතුව ලීලා ගෙදර ගිය කෙනෙක් නම් මේ ඒ කියන්නේ යා කැමති නැහැ නඩු අද නඩු අහනවා ගන්න කැමති නැහැ නඩු දාන්න විතරයි දන්නේ. අද නඩු ඇනවට කැමති නැහැ. එමුනා අපි කල් දානවා. උසාවියට එන්නේ නැත්නම් කල් දානවා. ඉතින් මේ වගේ වෙලාවල් වල අපි මේක හොඳටම ධර්ම සාකච්ඡාවක් කරනවා. අපි දෙපැත්තට sannivedanayak වෙන්න ආයෙ. ලියනවා කතා කරනවා විතරක් නෙවෙයි. ඉතින් ඒ නිසා මම මෙතනින් ඒකට උත්තර දීම නතර කරනවා. මොකද ඒකේ නයි ඉදිරිපත් නොවිච්ච වැරද්ද නිසා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්ස පර්යංක භාවනාවේ යෙදී සිටින විට සිත ඒකාග්‍රතාවයට පත්කර ගන්නට කොපමණ උත්සාහ ගත්තත් නිවසේ කටයුතු දරුවන්ගේ කටයුතු රාජකාරී ස්ථානයේ කටයුතු සිහිපත් වෙනවා එය සිතින් ඉවත් කර භාවනාවට සිත යොමු කර ගන්නේ කෙසේදයි පහදා දෙන්න ඔය මේකෙදි කියන්න තියෙන ප්‍රශ්න තියෙන්නේ බස් පාවිච්චි කරන වචන. අපි මේ වැඩසටහන හිත ඒකාග්‍ර කිරීමේ ප්‍රයත්නයක් නෙවෙයි. අපේ මේ වැඩසටහන අරමුණක හිත තියන්න බැරි නම් බැරි බව දන්නවා පුළුවන් නම් පුළුවන් බව දන්න එකට සතියේ. ඉතින් ඕක මේ අවුරුදු දෙක තුනකින් දැන් උඩ භාවනා කියන වචනේ තයින් කිරුවා. සතිය පිහිටුවි. ඒ නිසා මගේ හිත ඒ කාරණුණට ඉන්නේ ගෙදර දොරේ වැඩයි රාජකාරියේ තියෙනවා. ඉතින් මේ දැන ගැනීම මගේ හිත ඒ කාරණුණක තියන්න බැරි බව දැන ගැනීම හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා මම කැමති දීපේක නායක දැනගන්න. ප්‍රශ්න දීපේක නායක මම දැමති. එතකොට අපිට ගොඩාක් ඉතරහට යන්න පුළුවන්. අනේ අය වගේම සභාවේ අවධානය නිවැරදි කරන්න පුළුවන් පළවෙනි දවසේ කැමැති දේ ලියපෙන්න අත උසන්න. අපි හිත අරමුණ දීලා කියමු ඊට පස්සේ සතියෙන් බලන් ඉන්නවා අරමුණේ හිටින වෙලාව සහ නොහිටින වෙලාව. මේ මේ වෙලාවට මගේ හිත අරමුණ ගෙහිටින්නේ මේ මේ වෙලාවේ අරමුණ හිටිනවා කියලා දැනගන්න ලැබිච්ච එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? අදී හොඳ දෙයක් නම් ඒ වෙලාවේදී ඒ හොඳ දේ අනුමත කරන්නේ නැතුව ඒ හොඳ දේ සමාදන් වෙන්නේ නැතුව හිතේ ඒකාග්‍රතාවයක් කවදාවත් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ විදිහට අරමුණක තියෙනවද අරමුණේ නැද්ද කියලා දැනගැනීම ඒකාග්‍රතාවයක්වත් භාවනාවක් නෙමෙයි මේකට කියන සතිය කියලා. ඉතින් මේ සතිය ආනිසංස ලැබෙනකොට ඒකට මූණට කියලා ගහලා තියෙනවා. ඒකට විරුද්ධ වෙලා. ප්‍රතිඵල විසි කරලා. ඉතින් ඒක හොඳයි නේ. මගේ හිතා මම කොච්චර පින් කරත් මට සැපක් දුන්නොත් මගේ හිත සැප ගන්න කැමති නැහැ. ඉතින් මම මොකද කරන්නේ? අපි හරියට පින් කරනවා. විවේකයේ ඉල්ලනවා. උදේ කාලා මෙමෙන් දීපම් ගණන් කිව්වම අදාළ නැති ප්‍රශ්න වල දුවනවා. ඉතින් අපේ හිත කවදාකවත් සැප විඳින්න දන්නේ නැති කඩප්පුලි හිතක් තියෙනවා. පිරිසුත්තනක් දුන්නට ඉන්න බෑ. කුඩලට කොට්ටේ උඩ ඉන්න බෑ වගේ. මේක දන්නේ නැතුනේ අපි පිං සැප හොයන්න හදන්නේ. මේක දන්නේ නැතුව පිං කරන්න හදන්නේ. පිං කරන දීලා බලන්නකො උඹ ඔන්නකොට පිනක් දෙන්න උඹට අවස්ථාවක් තියෙනවද හිතපන්. විවේකීව නෑ. මේ බව දන්නේ නැතුව කොච්චර හම්බ කරත් ඇති වැඩක් තියෙනවද? අපි හම්බ කරලා දාන එක මල්ලකට මල්ලේ පල්ල නැහැ. මොකද වෙන්නේ ද හම්බ කරපුවාට. මේ ඔක්කොම බෞද්ධයන්ගේ වැඩ පිළිවෙල ඔච්චරයි. උණ්ඩ කිව්වොත් ඔන්න උඹට තියෙන හොඳ වෙලාවක් පත්‍රල් වාඩි වෙන් ඉඳපන් මේ නික්ලේශී අරමුණේ හිත තියාගෙන ඉඳපන් උඹට දීලා තියෙන්නේ මේක විවේක වෙන්න කියලා. හිත විවේක ගන්න නැත්තම් කොච්චර විවේකී දුන්නත් කොච්චර පින දුන්නත් ඌ ගන්නෑ. ඒ බව දන්නේ නැතුනේ මේ හම්බ කරන්නේ. ඉතින් ඒක නිසා නරි බෑනකේ හින්දුවක් තියෙනවා දුවයි දෑවැදි සේරම දුන්නා බෑනා ඒවා අපහු දුන්නා ඉතින් අපි මක්කරන්ද වරෙන්දුවේ ගෙදර යන්න කියලා දෑවැද්ද දුන්නත් දුව දුන්නත් බෑන ගන්න කැමති නැහැ මොකද කරන්නේ ඔය ඕනම බෞද්ධකෙන් අහන්න බලන්න විවේකේ දුන්නොත් උඹලට මොකද වෙන්නේ කියලා නන්නත්තර විනාශයි විවේකේ නැති තාක්කල් කියන දරුවන්ගේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, ආණ්ඩුවේ ප්‍රශ්න, රුපියල් ප්‍රශ්න කියලා තියෙනකන් කයිවා නේ මොකුත් මේ ඉඳගෙන හිටපන්කො. දෙන්න දෙන ලොකුම දඬුවම එච්චරයි. ඒ මොකද හේතුව මගේ හිත පිට යනවා කියලා දැන ගැනීම කනගාටුවට හේතු කරගත්තොත් ඒ මනුස්සයා සදා සොත්ති. ඒ මනුස්සයා පුතඥයි. මේක දැනගත්තේ භාවනා කරපින් දරින්. ඒකට සතුටු වෙච්ච දවසේ මුට සැප දුන්නට මේක සැප විඳින්න නැති එක කියලා අපි දන්නවා මේ මොන පින් කරත් වැඩක් නැහැ. අන්තිම චිත්තක්ෂණයේදී අපාය දිවිලෝක වෙන්නකෝ මේක ෂුවර් එකටම දිවිල අපායනේ තෝරන්නේ. දැන් මමපත් කරන නියෝජනයනේ තෝරන්නේ මට අවස්ථාවක් නැහැ. උන් කර්මයට ගන්නෙ, කම නිමිත්තට ගන්නෙ, ගති නිමිත්තට ගන්නෙ අනිවාර්යම නන්නත්තර අරුණ. මේ ලස්සන බුදුන් මෙතන ඉඳද්දී. අපි හිතනවා සැප දුන්නොත් අපිට සැප තෝරන්න පුළුවන් කියලා මේ අම්මන මරි මෝඩ සත්තුන්ට මොන සැප දුන්නත් උන්ට ඒක කරදරයක්. ඌරට පිරිසුදු බිමක් දුන්නා ඌට ඉන්න බෑ. උඩල්ලට කොට්ටයක් උඩ තිබ්බාගේ ඌට ඉන්න බෑ. ඉතින් අපි මේ හිතට දෙන්න හදන්නේ දන්නේ නැති සැපක්. ඉතින් දීපු දාසේ තේරෙනවා. ඒ නිසා මගේ හිත මේ වෙලාවේ වික්ෂිප්තයි. වික්ෂිප්ත බව දන්නේ සතියේ. හැබැයි ඒකට සමාධියක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපි මේ වැඩමුළු හදලා තියෙන සමාධිය දෙන්නම් කියලා නෙවෙයිනේ. අපි මේ වැඩමුළු ගෙදර අපේ හිත කන්නඩියක් හිතලා තියලා පිළිබිබු බලනවා අපි. මොකද්ද අපේ හිතේ ස්වභාවය. ඉතින් ඒ සාක්්‍යතා වார்த்தාව ඒතරතුරු අපි කලබල වෙන සුළු නම් මොකක්දාකවත් ඒ මනසයට මේ ශාසනයක ප්‍රතිපදාවක ලාභයක් ලබන්න බෑ. ඒ නිසා කලබල වෙච්ච හිත ඊටම ඇහැටි. ඒ අකුසලයක් කදාකවත් වෙන්නේ නෑනේ. අකුසලයක් වෙන්නේ කයින් වචනෙන් සිද්ධ වෙන්නේ. හිත පිට ගැට අකුසල් වෙන්නේ ඔන්න මගේ හිත මෙයාට දුන්නොත් අවස්ථාවක් මෙයාට දුන්නොත් විවේකයක් මෙයාට දුන්නොත් හුදකලාවක් මෙයාට දුන්නොත් ප්‍රීතියක් කද්දාකත් කැමති නැහැ. ඒකෙදී අර අතීතයට ගිහිල්ලා අනාගතයට ගිහිල්ලා අරයාගේ වයි මෙයාගේ වයි කියන ප්‍රසිද්ධ ස්වභාවයක් කියන්නේ අපිට මොන සැප දුන්නත් විඳින්න දන්නේ අන්න ඒක දැනගත්ත එක මැරෙන්න ඉස්සෙල්ලා දැන් අපිට මැරෙනකම් කල් తీරවනේ තව යමක් කරගන්න. ඒ නිසා දෙන එක නෙමෙයි වැඩි, තෑග්ග දෙන එක නෙමෙයි වැඩි, තෑග්ග බාර ගන්න එක හොඳයි කියලා අපි ආප්තෝපදේශයක් තියනවා දැන්. තෑග්ගක් දෙනවට වැඩිය හරි වටනවා. අපි අද මිනිස්සුන්ට කියලා දරුවන්ට කියලා අපේ ගුරුවරුන්ට කියලා දෙමාපියන්ට කියලා දෙන්නේ කවදාකවත් උන්ට සැප විඳින්න බැරි එකක්. අපි දෙනවා බොහොම වටන තෑග්ගක් ගන්න. විසිකරනවා. විසිකරනවා ඒකෙකුටවත් සැප විඳින්න බෑ. ඊමණසේ ඉල්ලන දේ දෙයිලා නිකන් ඉඳේ සෑහක් ගන්න නෙවෙයි අඬනවට දීලා නිකන් ඉන්නවා. තෑග්ගක් දෙනකොට බාර ගන්න පුළුවන් ආර්යයන් වහන්සේ නමකට විතරයි. බුදුරජාණන් වහන්සේට පුලේචනා බුදුරජාණන්සේ කියනවා උඹලට හැප දෙන්නම් ගන්න නැත්නම් මම මොකද කරන්නේ? දුවයි දෑවැදි හේරම දුන්නා බැහැනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක්කරන්ද වරෙන්දුවේ nari බැන බල්ලා තියනවාද? ඒ නිසා අපි දෙන්නම් සැප විඳින්න බැරි නම් ඒ බව දැනගෙන ඉන්න බෑ අඩුවානේ අපේ හිතට මොන්න જાති දුන්නත් එයා කක්කමනේ හොයන්නේ. අසුචිමයි හොයන්නේ. ඒක දැනගත්ත එක ලොකු දෙයක් කියලා මම මේ ගෙන්නගෙන බන්දි කලබල කරන්න දඬුවම් කරන්න නෙවෙයි. අපේ හිතට දුන්නොත් සුද්ධ අවස්ථාවක් යන්නේ එකක් ආවට ඕක දැනගෙන ප්‍රසිද්ධිය කියන්නේ මොනවද දුන්නත් වැඩක් නැහැ මෙයාට. මෙයා ඉල්ලන්නේම කක්කා. කක්කාව දීපම අඬ නෝ බාන්නකෝ ප්‍රශ්න අප්ප දරුවන්ගේ ප්‍රශ්න, දේශගුණික ප්‍රශ්න, කාලගුණික ප්‍රශ්න, දාණ්ඩුවේ ප්‍රශ්න කියලා ඉතින් වැටෙලා නිකන් හිටපන් කිව්වම ඉන්නේ නැහැ. ඒ නිසා සතුටින් බාරගෙන යන අනුදැස මේකේ වික්ෂිප්ත වෙයි. ඒත් සතිය. භාවනා කැඩෙනවා. ඒත් සතිය එකක් ෂුවර්. ඒ වික්ෂිප්ත බාහිරෝ සත්‍ය භාවනා කරනට දෙවෙනෙක් සම්බන්ධ නැහැ. මගේ තක්තිරුකම විතරයි. මගේ තෘෂ්ණාව විතරයි. දෙකම ඇතුලේ. ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරනකොට ඒක ටික ටික හරියනවනේ. නෑ නෑ වැඩි වෙනවා. හහා බෝ වැඩි වෙනවා. දැන් මට වෙලාදී කිසිම තැනක කිසිම වෙලාවක හිත හිටින්නේ නැහැ. හැබැයි තම්බේකට ගණන් ගන්නෑ. මගේ නෙවෙයිනේ. දැන් ඊයේ ඕලාවිලා රීස වෙලා අද වෙනකම් ඕගොල්ලෝ මොනවා කෙරුවත් මට ප්‍රශ්නෙ නැහැ. මොකද ඕගොල්ලෝ මගේ නෙවෙයි. අපි ඒක ඒ සිත් අවුල් ගන්නෑ. මගේ හිත කියන දෙයක් කරන්නේ නැහැ. හිත අවුල් ගන්න නැතුව හිත නිකම්ම හුලම් බැලලා යනවා. අපි නටන්නේ අපි අහුවෙන්නේ ඔකට ප්‍රතික්‍රියා කරන්න ගියොත් තමයි. අපි කියන ඔබ ලක්ෂයක් පිටපලයන් බෑම කියවන් කොයි වෙලාවක හරි කමන්න මම මම අරින්නේ. මම ආයෙත් ආයෙත් නික්ලිෂියන් මොකෙ හිත තියන්නේ. ඒකල කියන ඔබට හැප දුන්නොත් බලපන් ඔබ හැමදාම කාගේ දෝ න්‍යාය පත්‍රයකට වැඩ. හැමදාම අතීතයට යනවා අනියකට යනවා. වෙන කෙනෙක් ගැන හිතනවා. වෙන තැනක් ගැන හිතනවා. මොකද ඒ? අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අපි වෙන කෙනෙක් මේකට මගේ හිත නොමගරියයි කියලා කිව්වනම් අපි ආත්මවාදයකට වැටෙනවා. ඒක ਸਰබලදාරි දෙවියන් වහන්සේ කරන දෙයක්. බණම් භාවනා කරන භික්ෂුන් වහන්සේලා කරන එකක්. නැත්නම් අහේතු අප්‍රත්‍යයි. නැත්නම් මේක මගේ ආත්මයේ හතරයි තියෙන උකට. ඔය හිත සැප දීලා තියේදී හිත පිට යන එකට නිදර්ශන හතරයි තියෙන්නේ. අහේතු අප්‍රත්‍ය මේක කිසිම හේතුවක් නැහැ. ඔහේ වෙන දෙයක්. එහෙම නැත්නම් කවුරු හරි මගේ හිත හසුරුවනවා. දෙවියෙක් බ්‍රහ්මණෙක්. බලවත්. එහෙම නැත්නම් බණ භාවනා කරන භික්ෂුවක් බ්‍රහ්මණෙක්. එහෙම නැත්නම් ඔය තමයි මගේ ආත්මය. බුදු ආනරව හතරම ප්‍රතික්ෂේප කරනවා. මොකද හොඳට දැනගන්න සැප දුන්නොත් උඹට සැපේ ඉන්න බෑ. ඒ නිසා ලෑස්තිලා ඵලයන් මේ හිතේ හැටි මෙහෙමයි. ගාලල්ල. ගාලල්ල හොඳට හොඳටම හිත වික්ෂිප්තයි. මොකද්ද ප්‍රශ්නේ? සතෙක් මරි වෙන්නේ නැහැ, හොරකමක් වෙන්නේ නැහැ, කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ, බොරු නැහැ, කේලම් නැහැ, හිස් වචන, පරස වචන නැහැ. දස අකුසලෙම නැහැ වෙලාවේ. ඒ ඉඳගෙන ඉන්න ටිකේ හිත පිට ගිහිල්ලා. ඒකට සැලෙන්නේ නැහැ. බුදු හිතක් වෙන්න eBay. දස අකුසල කර්මපත වෙන්නේ නැහැ මේ වෙලාවේ. හිත නටලා. ඒක සතුටින් ලියපු දවසේ ওই හිතේ දඟල දඟල කරන් ඔක්කොම ඉවරයි. හිත දඟ වෙන්නේ අපි ප්‍රතික්‍රියා කෙරුවොත් විතරයි. ඒකට අපි කලබල වුණොත් ඒ හරියට දඟ කරනවා. කමන්නේ පිටිය දීලා නටන්න හරි ඕන තරම් නටලා හරි. මම ආපහු එනේන වෙලාවේ බලනවා. සතිමත් වෙනවා. දැන් මේ වෙලාවේ හිත පිට. විකිත්තං වාචිත්තං විකිත්තං චිත්තං චපජානාති. සංකිත්තං වාචිත්තං සංකිත්තං චිත්තං චපජානාති. මගේ හිත දැන් සංක්ෂිප්ත වෙලා. දැන් වික්ෂිප්ත වෙලා. ඒකට සංක්ෂිප්ත වික්ෂිප්ත මොනවා වුණත් මම දන්නවනේ. මම සතිමත්නේ. ආන්න ඒක බාරගත්ත දවසේ භාවනා 50ක් ඉවරයි. අපි ඒක බාර ගන්නක අනේ ස්වාමීන් වහන්සේ අනේ කතරක දෙයන්නත් අනේ මේ රංගල දෙයන්නත් අනේ සුමසන් දෙයි හමුසම් වාර්තපන්න මේ හිත හදලා දෙන්න කියාම දෙන්න තියා කියවුවාම බය වෙලා බය ආදු වෙලා හීනමාන වෙලා බත් බැලේක් වෙලා වාල් වෙලා ඕක නැති කරන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ කාටවත් බැගෑ වෙන්න එපා කාගේවත් බත් බැලෙක් වෙන්න එපා කාටවත් ඊල්ලන්න එපා ඕක බාරගනි පුළුම් පුළුම් වෙලාවෙ හිත අරමුණේ තියන්න මම දන්නේ මම ගොඩාක් කතා කරලා තේරුණාද කියලා තේරුණා කියලා හිතනවා මොකද්ද තේරුම් ගත්තේ මොකද්ද හිතර ගත්තේ පිට යන හිත පිට යන්න දෙන්න කරගෙන යන වැඩ කොටස කරගන්න කියලා ඔය ඒකෙදි මේ හිත ඒකාග්‍ර කරනවා කියන කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නෙවෙයි වැඩමුළුවේ මේ අන්තික භාවනා කරනවා කියන ගන්නත් එපා. පිට යනකොට පිට බව දන්නවා. ඇතුලේ තියෙනකොට ඇතුලේ බව දන්නවා සතිය. එනිසා අපි ඒකට සතිමත් වෙනවා කියන අදහසින් විතරක් ලෑස්තිලා යන්න. අනිත් එක ඕක හරිය අඩුයි සක්නේ. ඇත්ත එක වහගෙන පරියන්කේ ඉනකොට තමයි ප්‍රශ්න තියෙන්නේ. සක්පනේ දිනන්නේ පොළවේ හැපෙනවනේ කකුල. ඒතකොට දන්නවනේ ලක්ෂ චිත්තක චිත්තක්ෂණ කෙල කෝටියකට වරක් ඕන දකුණු කකුල අදිනා පොළවේ. ආයෙ කෙල කෝටියට වරක් ආයෙ වම් කකුල වන්නේ මදයි. ඒ නිසා පරියන්කට වැඩි මේකට උත්තර තියෙනවා. ධක්මනේ තියෙන නිසා උත්සාහ කරලා බලලා හෙටත් ලියමු. පස්වෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පළමුවෙන් සක්මනේ ලනුපැදුරේ එහා මෙහා පස්වතාවක් ඇවිද්දෙමි. ඉන්පසු ඇවිදින බව සතිමත්ව ගියෙමි. පාදවල ගමන් මගත් ඒ ඒ පාදයේ පොළවේ ස්පර්ශවන විටම එයත් සතිමත් වූයෙමි. වීරයෙන් එහා කෙළවරටම එක්වතාවක් ගියෙමි. ඉන්පසු පරණ සින්දුවක කොටසක් මතකයට ආවේය. වෙනත් දිනවල මෙලෙස මට සින්දු මතකයට නොයන මොත් මේ වතාවේදී ඒ හා ගැටෙන තරමට මම එය අයින් කරන්නට මතකයට ඒම වැළැක්වීමට හැදුවත් ටිකක් දුර සතිමත්ව ගොස් නැවත එම මතකය එන්නට විය. නැවත නැවතත් දකුණ වම ලෙස පාද ස්පර්ශයට සතිමත් වූවද කඩින් කඩ මේ විදියට සින්දු කෑල්ලද මතකයට ආවේය. මෙය මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍යවරයා තම බිරිඳ ගැන ලියූ සින්දුවක කොටසකි. පර්යංක භාවනාව. ආනාපාන සතිය කමඨහන් වශයෙන් අරගෙනයි මම සතිය පවත්වන්නේ. ඒ වන විට සක්මනේ තිබූ සින්දු මතකයට ආවේ නැත. බොහොම ඕනෑකමින් හුස්ම ඇතුළට යන විට වායුව තදින් ඇතුළට ඇදෙන බවත් පිටවන විට සාමාන්‍ය වේගයෙන් පිටවන බවත් දැනුනි. වෙනදා මෙන් හුස්ම ඇතුල් වීම පිටවීම ස්පර්ශ ස්ථානයට අරමුණට දැනී ගොස් එය ටිකෙන් ටික දැනීම අඩුවිය. හුස්ම ගැටෙන බව සිතුවිල්ලකින් දැනෙන නිසා නිින්ද ගොස් නැති බවද දැනුනි. මට කොපමණ වේලාවකින්ද හරියට කිව නොහැකි තරම් ගිය පසු බෙල්ල කඩා වැටි තිබෙන අයුරින් හුස්ම හොඳට දැනෙන බවද සතිමත් වෙමින් ප්‍රකෘති සිහියට ආවෙමි. නින්දෙන් ඇහැරුණු විටක මෙන් නොවේ අවදිවන විට හොඳින් සතිමත්ව සිටියෙමි. සක්මනේත් පරයන්කයේදීත් වැරදි මගක ගොස් ඇතනම් මට මාර්ගයේ හරිහැටි යන ආකාරය කියා දෙමින් කමඨහන සුද්ධ කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. පස්සේ කොටසේ බොහොම ලස්සනට අර ඉස්සලා කියපේ කරන්නට දෙදී අරමුණ ගෙවි යෑම යන අතරේ එතකොට නිින්ද එන බව දැනගෙන ඉරියව්වත් කඩා වැටෙන බව දැනගෙන ඉරියව්වෙමුත් නැගිටලා නැගිටට පස්සේ හොඳ සතියක් තියෙන බව නිදිවන්ත නොවෙන බව මම ලස්සන පියවර ටික විස්තර කරලා තියෙනවා. ඒක හරියට ලස්සනයි. මොකද ওই ටික කන්න නැතුව කවදාකවත් භාවනා හරියන්නේ නැහැ. හැබැයි මේ අරමුණ සියුම් වීම නිසා නිින්ද එන්නේ. ඒකට වළක්වන්න බෑ. නිින්ද ලෑස්තිලා ගියොත් පහුවෙන්දා ඒ හදාගෙන ඉන්නකොට ඒක සැරෙන් නම් වෙන්නේ නැහැ කීපතාවක් වෙනවා. ඒ නිසා මම සින්දුවක් කියනවා සන්තෝෂෙට. මම මෙල්බන් ගිහිල්ලා මාස 3ක් හිටියා පළවෙනි සැරේ. ඒකේ කාපාගේක හදලා තිබුණේ ඒක තියෙන පුංචි බොරළු දාලා. ඉතින් මම මේකේ දිගට සක්මන් කරනකොට රතු ඇට්ට කාර්යයේකේ සින්දුවක්. ටිකක් කුණු හරබෝට ටිකක් බරයි හැබැයි. බුදු හැට්ටේ පළල් මදි දෙතන වැහෙන්නට දෙතනත් ආසයි මූණ බලන්නට ඌසල තනපට තද කරපං සුදු දෙතන පෙනී වහපං සුදු සීලේ පළල් මදි කලව දකින්නට වසන්නට කලවත් ආසයි එළිය දකින්නට උස්සලා සෙද්දීපට තද කරපං සුදු කලව පෙනී වහපං දඩබඩ දඩබඩ දඩබඩ කලීර ගහනවා ඩඟ ඩඟට ගහලා සිද්දුද මම ෆුල් සක්මනේ යනවා ෆුල් වොලියුම් දාලා දැන් මම සින්දුව කියනවා. සින්දුව අහනවා. අපුල් ආතන. මට කිසිසේත්ම මම මේ කොල්ලෙක් මේ බහාම්දුර කෙනෙක් මේ ගෑණියෙක් මේක මේ මොකුත් නැහැ. දැන් ඊට පස්සේ රෑ අටහමාරට බණ පටන් ගත්තා. නම වෙනකම් බණ කිව්වා. රෑ 11මාර වෙනකම් ප්‍රශ්න සාකච්ඡාව ගියා. ඊවෙච්ච ගමන් ඒ සරච්චන්ද්‍ර මහත්තයාගේ ඇඳුම් අඳපු ඒ සරච්චන්ද්‍ර හොඳ සින්දු ඒ කියන්නේ අන්තිම බෙස්ට් ඔරේටර් වෙලා තියෙන එකනා මට කතා කරලා කිව්වා මේ තාන්දේ උබන්දේ වචන වල හරි ලස්සනයි කියලා මේ මේ මෙයා දන්නවද කියලා කවුද කියලා අර රංකන්ද නාට්‍යයේ සුදු ඇටකාර නාට්‍යයේ නළු අයදා ඇවිල්ලා එයත් වේදිකාවේ ඉඳලා මම කෝ උඹ එනේ ඉඳද්ද නැහැ සින්දුව කලින් ආවා ඒ කලියට ගහන හැටි රබාන ගහන හැටි මට සීරම මතකයි කියලා ඊට පස්සේ කිව්වා මේ මනුස්සයා තමයි මේ සින්දුව කියන්නේ. ඒ මම දැකලත් තියෙනවා නාටකමේ. ඉතින් ඒක පුදුමාකාර විදියට ඒ වෙලාවේදී මම දැන් හොඳටම සක්මන් කරනවා. මගේ හත ගීතවත් වෙලා. ඉතින් වලක්වන්න යන්න එපා. වලක්වන්න ඕනේ නැහැ. මොකද මම මේ සින්දු කියන්න ගියා නෙවෙයිනේ මම ඩොලක්යක් අරගෙන මමත් වේදිකාවට නැගලා සින්දු කිව්වනම් මම කරපු දෙයක් මේක සිද්ධ වෙච්ච දෙයක් හිතට ඒ වගේ ආ මේ වෙලාවල් වලට එක එක විදිහට ගීතවත් වෙනවා එක එකට නිදිමත වෙනවා එක එක කුල්මත් වෙනවා එක එක විදිහ. ඉතින් ඒක උනාට පස්සේ ඉතින් මම දැන මට නම් ඒක වෙන්නේ මේ නිකන් ඔය ආපු වෙලාවේ ඒක කෙරුවා බලනකොට මේ මනස එදාම ඇවිල්ලා බනහඬ ඒක වෙන කතාවක්. ඉතින් ඒක නිසා මම ළඟ තියෙනවා පරණ සින්දු ගබඩාවක්. පව්ගෙට ගියෝ කියලා භූමි තෙල් ගන්න බැරි වෙලා සවුත් වෙලා තැටි ටික තියෙන්නේ දැන් අර අලුතෙන් මම කරන්නේ ඒක අරගෙන සුද්ධ කරලා දාගන්නවා. ඉතින් ඒ නිසා මේ සමහරුන්ට චිත්ත අඳිනවා. සමහරු හීනමවනවා. සමහරු සින්දු කියනවා. ඒ එක එක නයි එක එක හැටි ඒක අර හිතට පිටින් අරමුණු එන්නේ නැති වෙනකොට පිටින් තියෙන ඇතුලේ තියෙන අරමුණු එළියට දාන්න ගන්නවා. ඒක තමයි අපේ ගබඩා වෙලා තියෙන ගබඩා. සින්දු ගබඩා. ඉතින් ඒක ගීතවත් වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ මම කරන දෙයක් නෙවෙයි මගේ හිත පිට ගිහිල්ලා. හැබැයි මම කොච්චර හරි බලනවා යතරමැද සක්මන් හොඳට මට තේරෙනවා මම සක්මන් කරනවා. සින්දුවකුත් යනවා. මං නම් මං එක එච්චර අකුසල කර්මයක් විදිහට මං දකින්නේ මොකද මම කියන සින්දුකොත් නෙවෙයි සින්දු කියන්න ගියත් නෙවෙයි වෙච්ච දෙයක් මේකට පශ්චාත්තාප වුණොත් විතරක් අකුසල සිද්ධ වෙනවා ද්වේෂය හට ගන්න මේක කියලා තියෙනවා තරහ එන තරමටම මේ සින්දුව කරදගෙන තරහ වෙන්න දෙයක් නැහැ මම කරපු දෙයක් නෙවෙයි වෙච්ච දෙයක් ඒ නිසා භාවනාවේදී පිටින් අරමුණ එන එක නතර වෙච්ච ගමන් ඇතුලේ තියෙන අරමුණු එළියට යන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ කැතැසිස් කියලා. ඒකට කියන්නේ විරේචනය කියලා. ඒකට යන්න රින්නේ එතකොට ඇතුලේ ඉන්නේ මොකಾದ කියලා අපේ ගබඩාවේ තියෙන මොකද්ද කියලා අපිට තේරෙයි. ඕකේ එක සැරයක් දෙසයක් කියපු ගමන් ඉවර වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. මම මේතිරිගල ආරණ්‍ය සේනාසනයට තෙවන වරට පැමිණි යෝගාවචරයෙක්මි. සක්මන් භාවනාව. මා සක්මන් භාවනාවේ යෙදී සිටින විට পায় පොළවේ පතිත වන විටම සිත ඇති වී එතැනම නැතිවන බවත් නැවත නැවතත් සක්මන් කිරීමේදී සිත් පරම්පරාවක් ඇති වී ඇතිවන මොහොතේදී නැතිවන අයුරු ප්‍රත්‍යක්ෂ විය. පර්යංක භාවනාව. මා ආනාපාන සති භාවනාවේ යෙදී සිටි අතර හුස්ම රැල්ල නොදැනී ගිය පසු කිසිදු සිතුවිල්ලක් සිතට නොදැනෙන අතර විටක ශරීරයේ ධාතුවල ක්‍රියාකාරීත්වය දැනි එයද නොදැනී යයි. උදාහරණ ලෙස විටක උණුසුම දැනෙන අතර එය නැති වී ගිය මොහොතේම සිසිල් බවක් දැනේ. එයද ඇති වී නැති වේ. මාගේ භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට උතුම් බුදු බවම ලැබේවා. මේකේ සිටිවිලි වලදී දැකලා තියෙන ප්‍රවාහය. අනිත් එකේ තාම ප්‍රවාහයක් දැකලා නෑ. තාම පේන්නේ එක එක එක එනවා යනවා කියලා. ඕකටත් බුදුහාම කියන ප්‍රවාහය කියලා. බුදුජානසේ පාවිච්චි කරන සම්තතිය කියන වචනේ. මේ දේවල් ඒක හඳුනා ගන්නකන්වත් ඉන්න එක යනවා. ඊගාව එක එනවා. ඒක හඳුනා ගන්නකන් ඉස්සලා අඩක යනවා. ඉතින් මේක පේන්නේ ගඟක් අයින ඉඳගෙන ගඟ දිහා බලා ඉන්නවා. හිචිලවලක් තියෙන ප්‍රවාහයක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොගේ තියෙන ප්‍රවාහයක්. ඔන්නේ ප්‍රවාහය දිහා බලපම එකකවත් කිසිම ගන්න තරම් දෙයක් නැහැ. ඔය එකක් හරි අතර ගත්තොත් ඒක අපිට කරදර කරනවා කර්ම රස කරනවා. ඒ ප්‍රවාහයේදී දැකීම කියලා කියන්නේ කායනුපස්සනාවේ වේදනානුපස්සනාදී එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ වලින් සන්තතියට යන්න හිත පුරුදු කරලා ඔක වැරද්දක් කියලා හිතන්න එපා. ඉස්පස්සේ නේකින් ආපේක ප්‍රතිස්ථාපනය කරන්න. මේක එනවා මේකෙන් තල්ලු කරනවා. මේක එනවා මේකෙන් තල්ලු කරනවා. අන්නේ මේ මේ යන්න ගත්තොත් කිසිම දෙයක් අකුසල් වෙන්නේ නැහැ. ඒකට යන්න බැරි අපි ළඟ තියෙන නිච්ච සංඥාව නිසා. නිත්‍ය සංඥා ඉතාම තද බල බහල් වෙලා තියෙන නිසා අපි දකින දකිනදී වෙන් කර ගන්න හදනවා. නම් කර ගන්න හදනවා. අඳුන ගන්න හදනවා. එතකොට වෙන්නේ මොකද? ප්‍රවාහයේ බාධා වෙනවා. ඒ නිසා ওই ප්‍රවාහයට ලෑස්තිලා යන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හත්වෙනි ප්‍රශ්නය ඊටා ගෞරවයෙන් ගරු ස්වාමින් වහන්සේ. කලක සිට ආනාපාන සතිය පුරුදු කරන අයෙක්මි. හුස්ම ක්‍රමයෙන් නොදැනී ගොස් එක්තරා හිස් තැනකට පැමිණේ. සමහර දිනවල එතැනට යාමට ආනාපාන සතිය ටික වේලාවක් කරන්න සිදුවන මොත් බොහෝ දිනවල નિરાයාසයෙන් හිස් බව කරා ඉබේම ගෙන් යයි. කිසිවක් නැති අවකාශයක සිටින්නාක් මෙනි. එතන සුළු සංඥා ඇතිමුත් සංකාර නොමැති තරම්ය. සෑහෙන කාලයක් මෙතනට මෙතනම නතර වී ඇත. ඉදිරියට යාම සඳහා මෙතනම තවදුරටත් සිටිය යුතුයද කියා ගෞරවයෙන් විමසමි. මෙතන මොකක්වත් නැති වුණාට එතන පිටිච්ච ගතියක් තියෙනවා. සියල්ලම තියෙනවා. යම් තැනකට ගිහිල්ලා අපි මුකුත් නැහැ කිව්වනම් එතන 100%ක්ම දේවල් තියෙනවා. ඒ නිසා මේ ඇත සහ නැත කියන වචන දෙකම බොඳ වෙනවා එතනදී. ඇත්තට පේන්නේ මුකුත් නැහැ වගේ. නමුත් එතන බුදු පිරිච්ච ගතියක් ලොකු ස්වාමීන් වහන්සේකට පාවිච්චි කරේ සාසන සම්පත්තියක් කියලා. පිරිච්ච ගතිය සම්පත්‍ති කර අවස්ථාව ඒක පුරුදු වෙන්නේ. හැබැයි ඕක නැති වෙනවා. නැති වෙන්නේ මොකද්ද? ආයෙත් අරමුණක් එනවා. ඒක අරමුණක්. සද්දයක්. වේදනාව. ඉතින් එතෙන්දී හිත නරක කරගන්න එපා. ඒ එන කරන භාවනා කරන්න එන එක මත ඒකට ඒක නැතිවෙච්ච ආයෙත් ඕකට එනවා. එතකොට ඕක එනවා ඕක යනවා. එනකොට හෝ යනකොට මේ හිස් භවයේ එනකොට හෝ යනකොට හිත තලු ගන්න නැත්තම් සිත් පීඩා ගන්න නැත්නම් ඕක ජයගත්ත වෙනවා. තාම තියෙනවා මේක පිළිබඳව පොඩි වික්ෂිප්ත භාවයක්. ඒක නැති වුණ ගැන මම මේ කතා කරන්නේ. ඕකට එන්න අරින්න යන්න අරින්න මගේ පරිබාහිරව ආවත් නාවත් දෙකටම සමහිත වෙනකම් භාවනා කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නයට. අටවෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාව. සියුම්ව දැනෙන දේවල් තුල මනාපයක් අමනාපයක් නොමැතිව සිත පවතී. ඉඳහිට රූපයක් දෙකක් කොටසක් ඇවිත් නොපෙනී යයි. සියුම්ව දැනෙන දැනීම් තුලම බොහෝ වේලාවක් නොසෙල්වීම තැන්පත් සිතින් බලා සිටිය හැක. සමහර අවස්ථාවල සිත කතා කරයි. මේවා අතීත හෝ වර්තමාන දේවල් නොවේ. වචනයයි දෙකයි සිත නොදැනී කියවෙන්නේ. එවිටම සිහියකුත් උපදී. නැවත පළමු දැනෙන විඳීම් තුලම බලා හිඳි. ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී මට උවමනා නම් චේතනා පහල කරන්නත් පුළුවන්. නොකර සිටින්නත් පුළුවන්. බව හැඟේ. චේතනා පහල නොකිරීමට උත්සාහ කරමි. නමුත් ඔබ වහන්සේට මේ බව දැනුවත් කිරීමට අවශ්‍ය බව හැඟෙන විට චේතනා පහළ වේ. ශබ්දයකට බාහිරට හිත ගියත් දැනීම තුලටම හිත ගැනීමට හැකියාවක් ඇත. එනම් සිත අන්‍ය නොවි එතනම පවති. සක්මන් භාවනාව. පර්යංක භාවනාවට හා සමානව සිත මොහතකට බාහිරට ගියත් නොසැලී අන්‍ය හිත නොවි ඒ මොහොත තුල හොඳ සිහියකින් සිත පවති. පර්යංකය තුල නිින්දක් නොගොස් කිසිවක් නොදැනී කිසිම මතකයකුත් නැතුව මද වේලාවකට පසු සිත ආපසු අන්තිමට දැනුණු තැනටම පිබිදීමකින්ම ආ බවත් නැවත දිගටම සතිය තුලම සිටි බවත් දනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය අර කිසිවක් නැත්තන්ට යනකොට මනාපමනාප දෙක නැහැ කියන්නේ නිදිමත තමයි. හිතේ මනාපමනාප තියෙනකන් අපි ඇති අවදි. අරමුණ ගෙවිලා ගිහිල්ලා මනාපමනාප නැත්නම් කියන්නේ නීරසයි, කම්මැලි, ඒකාකාරී. දැන් මෙයා ඒ මට්ටම පැනලා තිනවා. මගේ හිතේ මනාපමනාපත් නැහැ, නිින්දත් නැහැ. ඊට පස්සේ කියනවා මේ தত্ত্বය පවත්වාගෙන යාම සඳහා සංස්කාර කරනවා. ඒ සංස්කාර සඳහා ප්‍රාර්ථනා කරනවා කියලා. ඉතින් සංස්කාර කියන්නේ ප්‍රාර්ථනා තමයි. ඉතින් ඒක ඔබ අන්තර කියන්න හදනකොටත් මගේ හිත ටිකක් කලකොලොප්පන් වෙනවා. ඒක ඉතින් අර ලව් කරන කාලේ හැඩි තමයි ලිපියේ කොලේට මූණ යොමන විට මොකද්ද කියන්නේ? මතක තින්න නෑ. net දෙක විය වෙනවා. ඉතින් ලව් කරන කාලේ එහෙම හිටිනවා. ටික කාලයක් ගියාම බැන්දට පස්සේ ඒක නැති වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න මනාපමනා දෙක ජයගත්තා නම් නිවන තමයි. එතෙන්දි නිින්ද ගියොත් බුති වෙනවා. මනාපනාව ජයගන්න නිින්ද නොගිනියොත් බුදු වෙනවා. ওই දෙක ළඟ ළඟ තියෙන්නේ. ඒ අතරමැද නිදිමතයි අනම්මනම් කරදර ටිකක් ඇවිල්ලා මේකට තියෙන කුතුහලය නිසා, මේකට තියෙන නැවුම්ගතිය නිසා විවිධ දේවල් හිත ඇතුළේ එනවා. හැබැයි ඔක්කොම බොල් වෙච්ච දේවල්, ලොඳ වෙච්ච දේවල්, බොඳ වෙච්ච දේවල් කොඹ විතරයි. බය වෙන්න එපා. ඕමම කරගෙන යන්න හොඳට මතක තියාගන්න මයි ළඟ මනාපමනාප දෙක නෑ කියලා ඒ බවට තියාන කොතන හිටියත් නිවන. ස්වාමින් වහන්සේ මේ කමඨහන් දේශනාවට මේ දාන එකේම මෙන්න මේ විදිහේ ලිපියක් තිබ්බ ඒක මටයි ආමන්ත්‍රණය කරලා තිබ්බේ සංවිධායක තුමිය. ඒ එහෙනම් ආගමන්ත්‍රණය කරපේකනට අලීගාව ගන්න. මට වැඩක් නැහැ නේ අනොතේප්ලිය. මේක සංවිධානය පිළිබඳව තියෙන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ ඒකට ඔබ වහන්සේගෙන් මම දෙපා නැමද ඉල්ලනවා කරුණිකව උපදෙස් ලබා දෙන්න කියලා. නිස්සරණ වනයේ නේවාසික භාවනාවට සම්බන්ධ වී සිටින ගරු මෑණියන් වහන්සේලාට වැඩවිසීමට හා ආරාමික ජීවිතය අත්විඳීමට මහඟු අවස්ථාවක් ලබා දී තිබෙන බව හැඟියයි. එනමුත් වැඩි සංඛ්‍යාවක් ගරු මෙහෙණින් වහන්සේලා සංවිධායක වරිය දැනුවත් කරමින් පවසන්නේ එම ආරාමික ආජීවය නීරස බැවින් යෝගීන් සමග මෙම ස්ථානයේ දවස පුරා රැඳී සිටීමට අවසර ලබා දෙන ලෙසටයි. මේ පිළිබඳව මනා පැහැදිලි කිරීමක් එම ගරු මෑණියන් වහන්සේලා වෙනුවෙන් හා අප සැම යෝගීන් වෙනුවෙන් දේශනා කරන මෙන් ඉල්ලමි. දෙවනි එක ස්වාමින් වහන්සේ මේක පැහැදිලි නෑ මොකද්ද මේ කියන්නේ තේරෙන්නේ මොකද්ද කියන්නේ කියලා. ස්වාමින් වහන්සේ මේ ඒ මෑණියන් වහන්සේලාට නැවත උදේ දාණයට පස්සේ ඒ ඕවිත වත්තට වඩින එක අපහසුතාවයක් තියෙනවා කියන එක තමයි. කියන්නේ ගිහි කෙනෙක්ද මෑණියෝද? වඩින මෑණියන් වහන්සේලා කියන්නේ. ඉතින් යන්න ඕනේ නෑනේ මේ ඉන්න පුළුවන්. ඉන්න අවසර ලබා දෙනවා නම් ඉන්න කැමති. ඉන්න කියන්නේ මම කියන්නේ ඒ කාමෑණියන්ගේ විවේකයේ පිට එක කාමරයක් දෙන්න කියලා. මෑණියන්ට විවේක ගන්න කොහෙන් හරි එක කාමරයක් දෙනවා. ඒකට වැසිලි කැසිලි කරන්න ඒ කට්ටියට පෞල් පෞද්ගලිකත්වය રાખીන්න පුළුවන්. අපි කැමති මේකම දවසම ගත කරනවා දැකේ. හරිද? තව එකක් තියෙනවා. 220 වන මෙම භාවනා වැඩමුළුව පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම යෝගින් සඳහාම සංවිධානය කළ නමුත් අවස්ථාවක් ලද විට ඉන් පිටද යෝගීන්ද සම්බන්ධ කර ගතිමි. මින් වැඩි පිරිසක් දෙනා පළමු වතාවට නිස්සරණ වනයේ නේවාසික භාවනාවට සම්බන්ධ වූ පිරිසකි. මේ ශ්‍රී ලංකා භූමියේ දිවි ගෙවන්නන් ලෙස විවිධ මාධ්‍ය මගින් ධර්මකාරණ අවබෝධ කරගෙන නේවාසික භාවනාවක අගය තේරුම්ගෙන මෙහි පැමිණියත් මෙම ස්ථානයේ ඇති කර තිබෙන කාලසටහනට අනුගත වීමට මැලිකමක් දක්වයි. පැයක් මාධ්‍ය මගින් ධර්මදේශනාවකට සවන් දීමත් නේවාසික යෝගී ජීවිතයත් අතර තිබෙන ආජීවයේ වෙනසට අනුගත වීමට මහත් කරුණාවෙන් උපකාර කරන මෙන් දෙපා නැමද ආයාචනා කර සිටිමි. ඒ කියන්නේ කාලතරණ අනුගත වෙන්න අමාරු කියලා. ඒත් මෑණිවරුන්ගේ කියවෙන්නේ. නෑ ස්වාමීන් වහන්සේ යෝගිනියන් ඇත්තටම. ඒක මොකද්ද කරන්නේ නලවන්න කියලාද කියන්නේ තාම. උගුරු තියාගෙන. දැන් මෙහෙනම් ගෙදර කියලා කරන්න තිබුණානේ ඔය ඇඩි. පැයක් බනහනවා බයිලා කියනවා. පුදිනවා. මේ ආවනම් බත් කෑවන ගොන් ගහපම් බඩෝ මේ කාලසටහන කරන්න ඕන. නැත්තම් ගියොත් අපි හරි සතුටුයි වෙන කෙනෙක් ඉන්නේ ඉන්නවා බෝලිමේ. මේ දෙන දෙය කරන්න බැරි නම් අපේ කිසි තරහක් නැහැ. මොකද අපි ඉන්න කියන්නේ මේ ආවට පස්සේ කන්ද තම්බි ගාවට එන්න කියන්නේ යන්න එපා. තම්බි කන්ද ගාවට යන එකයි තියෙන්නේ. මේ අවස්ථාව නැති වුණොත් තේරෙයි ඕගොල්ලන්. මේ හම්බුනාම කවදාක සතුටු වෙන්නේ නැති පෙරේත જાතියක්. මොනව දුන්නත් ඉවරක් නැහැ. මම ඇත්තටම කිව්වා තමයි මම අපහසුණන් ලියන්න කියලා. ලියපු එකට හොඳයි. ඉතින් මොකද්ද කරන්න කියන්නේ? අපි යනවා ඊගා ප්‍රශ්නයට. මම දැන් මට මට උත්තරයක් දෙන ප්‍රායෝගික පැත්තක් මට පේන්නේ අපි එන්න කියලා මේකම කරපන් කියවනම් උන් අපි වැඩිකාර. හිරයට දාලා වැඳලා දඬුවම් කරා. අපි එහෙම කියලා නැහැ නේ කාටවත්. එහෙම නැත්තම් කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් මේ කෙනෙන්ඩොන් සාධනීය පැත්ත. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. හරි අපි විනාඩි 10කට අද දෙන්න බෑ. අපි දෙනවා පස්සේ වෙලාවක කතා කරන කෙනෙකුට. අද අපි විනාඩි 10ක් 15ක් වැඩිපුරත් අරගෙන තියෙනවා. ඒක නිසා අපි මෙතනින් නැස කරමු. වාචිකව කතා කරන එක අපි පස්සේ ඉඳ තියෙන වෙලාවක දෙන්න බලාපොරොත්තු වෙනවා.